මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් දැන් එහෙමනම් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයේ සූදානම් වෙලා සාදුකාරයක් වත්තු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමාච සා භික්ක වේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන නබි සම්බුද්ධා චක්කකරණී ඥානකරණී අපසප්පසමාය නබිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සිය්‍යති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනාවක නැත්නම් භාවනා වැඩමුළුවක පූර්ණ කාලීනව යෙදී ගත කරන අවස්ථාවක්. අපි සෑම දවසකම චාරිත්‍රාක් වශයෙන් ධර්ම දේශනාවකට කාලය වෙන් කරගෙන තිබුණා. අද මේ හතරවෙනි දවසේ ධර්ම දේශනා කාලයටයි එළඹිලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නා වූ බොහෝ දෙනා ගන්නා පරිදි අපි මේ පවත්වන ධර්ම දේශනාව දේශනාවලියක් දේශනා මාලාවක් විදිහටයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ මුළු දේශනාවලියටම නැත්නම් දේශනා මාලාවටම මාතෘකාවසෙන් සබාගත්තේ තථාගත සර්වචන් වහන්සේ විසින් ප්‍රථම වශයෙන්ම පවත්නවායි පවත්න ලදයි වාර්තා වී ඇති බොහෝ දෙනාගේ ආදර කවුරුත් ලක් වී ඇති මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන්ම අතහල යුතු අන්ත දෙක සංවාසයෙන් උද්දේශ වශයෙන් ඉගෙන හර දක්වන සරුවචන් වහන්සේ ඒක අතහැරීමෙන් නැත්නම් අතහැරීම සඳහා උපයෝගී කරගන්නා මධ්‍යම ප්‍රතිපදාව විශේෂ තේමාවක් වශයෙන් ඉගෙන හර දක්වනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව නිසා මේ ඇස්සර වීමක් ඥානෙ පිටිකීමක් සංහිඳියාවක් ජීවනක් සාංශයක් ඇති වෙන බව විශේෂණ පද වශයෙන් සඳහන් වෙනවා මේකේ. ඒ විදිහට තනි වචනයෙන් ඒක වචනයෙන් සඳහන් වෙන මධ්‍යම ප්‍රතිපදාව භාවනා කරන කෙනෙකුට සම් ප්‍රතිපදාවකට හරව ගන්න කෙනෙකුට බලනකොට ප්‍රසිද්ධ වශයෙන් සංග්‍රහ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අර තනි එකක් වශයෙන් පෙනෙන ප්‍රතිපදාව මාර්ගාංග 8කට කඩලා පෙන්නනවා. ඒ මාර්ගාංග 8 සාමාන්‍යයෙන් මූල ධර්මානුකූලව බලනකොට ප්‍රඥා සාසනය නැත්නම් ප්‍රඥා අංග දෙකක් සඳහන් වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් ඊගාට සීලාංග වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තුනක් සඳහන් වෙනවා ඊගාට සමාධි අංග වශයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා සඳහන් වෙනවා ඉතින් මෙතන බැලුව බැලමට සාමාන්‍ය බුද්ධ ධර්මයේ දක්වන සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල සමාධි ප්‍රඥා සීල සමාධි කියලා අමුතු ඌරුවකට අමුතු ඉදිරිපත් කිරීමකට ලක් කරලා තියෙනවා. ඒක බොහෝ විට ඒ දාර්ශනික වශයෙන් සාසනික කර්ම කලපණ ඇත්තන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මහපරිනිර්වාණ සූත්‍රය වගේ සානුකූපී වැඩ පිළිවෙලකදී සීල සමාධි ප්‍රඥාව කියන එක නැවත නැවතත් දේශනා කරන මාගේ සරුවචන් වහන්සේ මෙතනදී ඇයි මේ ප්‍රඥා සීල සමාධි ක්‍රමයකට ගියේ කියලා. ඉතින් අපි මේ වෙනකොට මේ ඉන්න තැන හැටියට බලනකොට අපි ඊයේ වෙනකන් උත්සාහ කළේ ඒ සම්මා දිට්ඨි කියන එක අවස්ථානුකූලවකව සාමාන්‍ය විස්තරයක් ගැන හරපාමින් ඉදිරිපත් කරන්න ඒ සම්මාදිට්ඨිය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සමද සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය වශයෙන් තවත් විස්තර කරලා විස්තර මේ සඳහන් වෙන්නේ. ඉතින් එයින් අපි ඒ කම්මසකතා ඥාන සමත විපස්සනා කියන එකට පොඩි හඳුනාගීම් විස්තර එකතු කිරීම කළා. ඊගාවට කියන්නේ මේ මග්ග සම්මාදිට්ඨිය කියන එක ඒ මග්ග සම්මාදිට්ඨිය ඇත්තටම අර විපස්සනාවෙන් ආරම්භ කරන ලද ඒ පෙත ඒ මාර්ගයේ ප්‍රතිපදාව කියලා පැමිණීමක් මුදුන්පත් වීමක් තමයි මාර්ගයෙන් සඳහන් කරන්නේ. එහෙම නැත්නම් මේ දීති විසුද්ධියක් වශයෙන් සත්‍ය විසුද්ධිය දක්වන විසුද්ධිය විපස්සනා පාදක විපස්සනා මූලක ඥානය පිටර සඳහන් කරන්නේ. ඊට පස්සේ ඒක විපස්සනා ශරීරයට දැක ගැනීමක් මූල දේහයට දැක ගැනීමක් සිද්ධ වෙනවා. ඒ මග්ගමග්ග ඥාන දර්ශන දීතිවිදියේ පහු කළ කාංකා විචන්න පහු කරලා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ගියාට පස්සේ පෙත මාර්ගය ආදීක මේකයි වැඩික මේකයි කියන එක යෝගාවචරයටම පට බේර ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ තමයි පටිපදාවට වැටෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඒකෙන් පස්සේ ඥාන දර්ශනය විසුද්ධියටපත් වෙනවා අන්නේ ඥාන දර්ශන විසුද්ධිය තමයි මෙතන මාර්ග ඥානය වශයෙන් සඳහන් කරන්නේ නැත්නම් අරබන ලද මේ ආරද්ධ වීර්ය ආරද්ධ විපස්සක වශයෙන් අරබන ලදී වැඩි ඥාන පරම්පරාව කෙලකමිනීමක් වශයෙන් එහෙම නැත්නම් මුදුන්පත් වීමක් වශයෙන් ප්‍රතිපදාව එළියෙනවා. ඒක සම්පූර්ණ වෙනකොට නැත්නම් මාර්ග සම්මාදීක්ෂය මාර්ගයේ වශයෙන් හැපෑදෙනකොට ඒක අකාලිකවම ඵලයක් ලබා දෙනවා. ඒකට ඵල සම්මාදිට්ඨිය කියනවා. ඉතින් මේ ඵල සම්මාදිට්ඨියේදී සඳහන් කරන්නේ ප්‍රයෝග පටිපස්සද්දී ඥාන ඵල සමාධිත්‍ය ඵල සම්මා දිට්ඨිය කියලා. ඵලේ ඥාන කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සමහර ගත්ත ප්‍රයෝග භාවනා උත්සාහය එහෙම නැත්නම් ඒ ප්‍රයත්නය සංසිඳනවා. ප්‍රයෝග ප්‍රතිපස්සද්දී ප්‍රයෝග බහලනවා ඒ කියන්නේ යාඥාන්ට ගිහිලා. ඵලේ සාක්ෂාත් වෙනකොට ප්‍රයෝග ප්‍රතිපස්සද්දී සිද්ධ වෙනවා. මේකෙන් අර මේ විපස්සනා ඥාන ගැන කතා කරනකොට විවිධ පැති වලින් දැක ගන්න පුළුවන් ආරද්ධ විපස්සකයට මුලදි විශාල ශක්තියක් විශාල වීර්යයක් ඉන්ද්‍රතොලියක් දබන්න සිද්ධ වෙනවා නමුත් ඒ ඵල ඥානෙට එනකොට ඒ ප්‍රයත්න සියල්ල නතර වෙලා කරන භාවනාව කෙරෙන භාවනාවක් වඩපත් වෙනවා කරන්නා එහෙම නැත්නම් මේ මමයා සක්කාය දිට්ඨිය නැතුව ඉදී යන ගන්නට යන්න පටන් ගන්නවා ඒක නිසා ප්‍රයෝග යකින් නැත්නම් ප්‍රයෝගයකින් ප්‍රතිපදාවකින් පටන් ගන්න මේ විපස්සනා සම්මාදිට්ඨිය ඵලය ලැබනකොට ප්‍රයෝග පරිපස්සම්බනේ වෙනවා. සියලු ප්‍රයත්න අතහැරෙනවා. ඒක ශ්‍රද්ධාවෙන් සිද්ධ වෙනවා. කොච්චර දුරට කියලාද කියනවනම් ශ්‍රද්ධාව පිළිබඳව කියනවා මේ ආරම්භ විපස්සනා කෝලිය ආරම්භ කරන යෝගාවචරයට එසේනෙසි සද්ධාහත් තිබිලා බෑ. සානිදී කියන සද්ධාමයි, සීලදී කියන සද්ධාමයි, සමාධියේ කියන සද්ධාමයි විපස්සනා පටන් අරගන්න අමර සද්ධාාවක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ අමර සද්ධාව මේ අරියත් ඵල සමාධියට පත් වෙන අස්සද්ද தත්වකපත් වෙනවා. සද්ධාව නැති තැනට යනවා. ඉතින් රහතන් වහන්සේගේ ගුණ ප්‍රකාශන කියන්නේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. සියලුම සද්ධාම ඉවර වෙනවා. ඒ මොකද ඊට පස්සේ ආය සද්ධාහේන ධර්ම දෙයක් නෝ කොහොම අත්දැකලා ඉවරයි. අත්දැකේ දාස් තමයි මේ සද්ධාව තියෙන්නේ. ඒ නිසා සද්ධාව වීර්ය වගේම සතිය වේපුල්ලතාවයටපත් වෙනවා. ඒක සඳහා ප්‍රයත්න කරන දෙයක් නෑ. ඉබේ සතිය නිකන් අපි ඉඳ ඉඳගෙන ඉන්න පොළොව වගේ වෙනවා. ඒකට සමාධි ප්‍රඥා වගේ මේ සෑම ඉන්ද්‍රියක් හේම තිබුණේ සාධරකම් මොකක්වත් නැතුව ඒක නිකන් එදිනෙදා වැඩක් වඩපත් වෙනවා. ඒකට ප්‍රයෝග ප්‍රයෝග ප්‍රතිපස්සම්බරේ සිද්ධ වෙනවා. ඒක තමයි මේ සම්මා දිට්ඨිය පිළිබඳව ඉලක්කම් පහකට දාලා උගන්වන කරන ක්‍රමය. ඉතින් මේක <clears throat> යෝගාවචරයේ පැත්තෙන් බලනකොට වෙන කිසිම භාවනාවක වෙන කිසිම විෂයක වෙන කිසිම ශිල්පයක හම් වෙන්නේ නැහැ. ඕනම ශිල්පයක එන්නේ එන්නේ එන්නේ ශිල්පයට ආදරකම වැඩි වෙනවා. ව්‍යාපෘත වීම වැඩි වෙනවා. ඒ ඇලි ගලි වාසියක් ඇති වෙනවා. මේ සම්මා දිට්ඨියේදී පමණක් ප්‍රයෝග ප්‍රතිපස්සම්මනය සිද්ධ වෙනවා. කරපු සියලුම ප්‍රයත්න අතහැරෙනවා ඉබේ කරන තැනටපත් කරනවා. එතකොට තමයි මේ සක්කාය දිට්ඨිය වගේ එහෙම නැත්නම් මේ සීලබ්බත සීල වෘත වගේ දේවල් අතහැරීම සිදු වෙන්නේ. ඒක නිසා ලොකු පරිණාමයක් එක විදිහකට කියනවා නම් වානරයා මිනිස්සයා බවට පත් වෙන එක ඊට අවුරුදු 40000කට විතර ඉස්සර සිද්ධ වුණා කියලා පරිණාමවාදී විස්තර කරනවා. ඊට පස්සේ අල්ලගන්න බැරි වුණා